ඔව් පැහැදිලි සවනස ඇත්තටම ඉතින් ඒක හරි වටිනවා මේ ඒ ඒ ප්‍රත්‍යක්ෂා එක තමයි අපි නිතර මේ ප්‍රත්‍යක්ෂාවෙන් සිදු වෙන්නේ ඉතින් මේවා දිහා බලනකොට මේ මට මේ පොඩි යෝජනාවක් කරන්න හිතෙනවා සවනස මේ ඔබ වහන්සේට නෙමෙයි මේ බලන්න මිත්‍රයින්ට දැන් හුඟක් වෙලාට මම දන්නේ මම මේක හරිද කියලා අපි හුඟක් වෙලාට අපේ ආදායමෙන් බජට් එකක් තියාගන්නවා අඩුම අඩුම දාන මාන සඳහා කියලා අපි ඔන්න අපි අපේ අපි අපි ඉතින් ફોකස් කරගන්න බෑ අපේ වියදම් ආදායම ඔව් එතෙන්දී අපි බජට් එකක් තියන්නේ මේක තමයි අඩුම මේ කොම මේ ටික කොහොම හරි කරරි දෙන්න ඕනේ කියන අපි එහෙම පොඩි පාලනයක් තියාගත්තාම එතකොට ඒක අපි ඊට පස්සේ කල්පනාකරණය කරගන්න ඕනේ. හරිම කියන්නේ හොඳම තැනට අවශ්‍ය විදිහට කොහොමද මේක සකසලා කරන්නේ කියන එක. මොකද සම්පත් කියන්නේ ඇත්තටම එතනදී අපි බජට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද Tamanට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය සම්බන්ධව ඊට වඩා දානයකදී වැදගත් වෙන, ඒ කියන්නේ දානයක් හැටියට ගත්තොත් වැදගත් වෙන කාරණේ තමයි මේ ඒ තනත්තාගේ අවශ්‍යතාවය මොකද්ද? මොකද දානේ පරමාර්ථයනේ අපි හිතන්නේ නැති. දානේ පරමාර්ථය කියන්නේ මාසන්තක දෙයින් ලබන තනත්තාට යහපතක් කිරීම. මේ තියන ඔක්කොම ගෙනihin පුරවන එකවත් මම ගොඩක් දුන්නා කියලා හැඟීම් වශයෙන් තෘප්තිමත් වෙන එකවත් අනිත් කෙනා මගේ ගැන පහදවා ගන්න එකවත් මම මේ දෙන්න පටන් ගත්තන් පස්සේ මේ කඳු ගහලා දෙනවා කියලා අනිත් අයගේ ප්‍රසාදය ලබන ඒව නෙමෙයිනේ දානේ පරමාර්ථය. එතකොට මේ මගේ දානෙදි මං ආයේ කිසිවක් අඩුවක් නැතුව පිරෙන්නම දුන්නා පාත්‍ර බර වෙන්න දුන්නා ඒක නෙමෙයිනේ දානේ පරමාර්ථය දානේ පරමාර්ථය මේ දෙන දෙයින් ලබන කෙනාට යහපතක් වෙන්නේ කොහොමද ඒ නිසා ඒ යහපත කරන්න නම් ඒ තනත්තාගේ අවශ්‍යතාවය මොකක්ද හාමුදුරුවන්ට නම් දෙන්නේ උන්වහන්සේගේ අවශ්‍යතාවය මොකද්ද? ඒ අවශ්‍යතාවයේ ඇත්තටම උන්වහන්සේ තෘෂ්ණාවට වහල් වීමක්ද සැබවින් මේක අවශ්‍යතාවයක්. අවශ්‍යතාවය නම් මම කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ? ඒකෙන් උන්වහන්සේට සිද්ධ වෙන යහපත මොකක්ද? එතකොට අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ. අවශ්‍යතාවයේ කවර යහපතක් වෙනුවෙන්ද කියලා හඳුනා ගන්න ඕන. අන්නේ යහපත සඳහා ඒ අවශ්‍යතාවය මට කොතෙක් දුරට සම්පූර්ණ කරන්න පුළුවන්ද? ඒකට බජට් එක Tamanට වෙන් කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කරගත්තට කමක් නැහැ. හැබැයි ප්‍රමුඛ වෙන්න ඕන අර Taman කරන්නට යන යහපත මොකක්ද ඒ කුමක් සඳහාද කියන දැක්මයි වැදගත් වෙන්නේ. ඔව් සන්නස ඒක ඉතාම පැහැදිලි මේ අතර මේ එහෙම දැන් අර මම අර කියපු අර Facebook <laughs> ඒ ෆොටෝ එකේ ඒ පොඩි වීඩියෝ එකක ඉතාමත්ම වයවෘතු ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම ඉතින් එන්නේ. ඒ දානෙට. ඉතින් ඇත්තටම ඒකේ දැන් ලොකු පාත්‍රයේ පාත්‍රයේ උඩටත් මේ දැන් බර දැන් මේ මට මතකුනේ කවුරුවත් බැරිද මේ පාත්‍රය උස්සගෙන යන්න මොකද උන්වහන්සේට හරි අමාරුයි දැන් අර 100කට විතර ඊට පස්සේ එතනින් එහාට තව කන්ද නැගලා යන්න ඕනේ මේ දානේ වළඳන දැන් මං හිතන්නේ දැන් ওই බුරුම රටේ එහෙමනම් ඉතින් ඒවා මොකද බුරුම රටේ හැමදෙර හැම නිතර පින්ඳ පාතේ වඩිනවනේ ඒ නිසා උන්වහන්සේලා ඒවට ක්‍රම සකස් කරගෙන තියෙනවා තව ස්වාමින් වහන්සේ නමක් හෝ ගිහි කැපකරුවෙක් ඒ හාමුදුරුවොත් එක්ක පස්සෙන් යනවා මල්ලක් හරි භාජන හරි මොනවා හරි අරගෙන අර පූජා කරන පූජා කරන ඒවා අස් කර කර අරවට දා ගන්නවා. ඒතකොට උන්වහන්සේට දැන් මේ ලැබුණු ප්‍රමාණය ඇති කියලා හිතෙනවා නම් නවතින්න පුළුවන්. තව ඉදිරියට යනවා නම් ඒ ලැබෙන ලැබෙන ටික අර අමතර භාජන වලට දා ගන්නවා. දාගෙන ඒවා පන්සලට ගිහිල්ලා පින්නපාතේ නොඇඩි අනිත් ස්වාමීන් වහන්සේලා සීල දෙනාට ඒවා බෙදලා දෙනවා. ඉතින් ඒවා හොඳට ප්‍රායෝගිකවම සැකසීලා තියෙනවා. ඉතින් අර දැන් අපේ රටවල වෙලා තියෙන නිතර පිණුසිඟා වඩින්නේ නැහැ සමහරට. ඉතින් ආරණ්‍ය වල හාමුදුරු පිණුසිඟා වඩිනවා. නමුත් උන්වහන්සේලාත් අර ඒ වෙලාවට වළඳන්න අවශ්‍ය ටිකනේ පිළිගන්නේ. ඉතින් මේ පිණ්ඩපාත දාණයෙහි ස්වභාවය මොකක්ද කියලා දන්නේ නැති අය දානෙ දෙන්න ගියන් පස්සේ ඉතින් දැන් අපට උනත් එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා දැන් මම ඔය කුරුණෑගල භාවනාස්ථානයේ ඉන්නකොට පින්නපාත ගියා ඊළඟට මෙහි ගල්ලෙනේ ඉන්නකොට මම අවුරුදු 5ක් විතර මේ උදෑසන පින්නපාත ගියා. ඉතින් එහෙම ගියන් පස්සේ සමහර ගෙවල් වලට ගියාම ඒගොල්ලෝ දන්නේ නැහැ පාත්‍රයට පූජා කරන්න ඕන මොනවද කියලා. සමහරලාට ලොකු ගස් ලබු ගෙඩි. ඒවා ඉදිලත් නැහැ අමුවේ. ඊට පස්සේ කවර එක දාලා මල්ලක දාලා ගෙනල්ලා අතට දෙනවා. දැන් ඒක පාත්‍රයට දාන්නත් බෑ. ඊට පස්සේ ඒක අතේල්ලා ගත්තට පස්සේ ඒකේ බරට අර මේ පොලිතින් බෑග් එකේ මේ අර කාදුවට ඇඟිලි කැපෙනවා. ඉතින් ඒ මොකක්වත් ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලන්ට ඕන මගේ ළඟ මේ ගහේ හැදිච්ච අලුත් හොඳ ගස් ලබු ගෙඩියක් තිබුණා. ඒක මුලින්ම මේ පිටපාතේ වඩ හම්බරන්න පූජා කරනවා. ඒත් ඒක කරන්නේ සත්භාවය වෙන්න පුළුවන්. අපි අමාරුවටපත් වෙන මෙතනදී. ඇයි ඒ අර දන්නේ නැහැ පිණ්ඩපාතට පූජා කරන්න ඕන මොනවද කියලා. දැන් ඔය අපේ මේ එක ස්වාමීන් වහන්සේ නම ඒ කිව්ව කතාවක් තමයි උන්වහන්සේ ලැබපු අත්දැකීමක් හෝ අහපු කාරණයක් හෝ එක ස්වාමීන් වහන්සේ නමක් පින්නපාත වැඩියට පස්සේ දැන් හාමුදුරු පිණුසිඟා වැඩිහම කියන්නේ නැහැනේ මේ දානි ගෙනත් දෙන්න අර එහෙමයි කියලා කියන්නේ නැහැනේ පාත්‍රය අල්ලගෙන හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්නකොට දැන් ඒ ගෙදර අම්මා කවදාවත් පින්ඳ පාතේ දීලා නැහැ. ඊට පස්සේ මේ ඒ අම්මා අහනවා මොනවද ඕනේ කියලා. දැන් අර හාමුදුරුව සද්ද නැතුව ඉන්නවා. ආයෙත් අහනවා මොනවද ඕනේ කියලා සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ මේ අම්මා වටපිට බලලා පුවක් ගෙඩි ටිකක් දෙනවා. ඒ පුවක් ගෙඩි ටික ගිහිල්ලා පාත්‍රයට පූජා කරනවා. පූජා කළාන් පස්සේ දැන් ඉතින් හාමුදුරුව සුවපත් වෙනවා කියලා ඒක අරගෙන වාඩිවෙනවා. වැටලා ඊළඟ ගෙදරට යනකොට අර උපාද කම්මා අර වැටෙන් පැනලා ගිහිල්ලා එහා ගෙදරට ගිහිල්ලා අර ඒ ගෙදර අම්මටත් කියනවා පුවක් පුවක් පුවක් දෙන්න නැද්ද? දැන් දැන් එයා පුවක් දුන්න හාමුදුරුව සද්ද නැතුව ඒක බාරගත්තා. අර ගෙදර උපාද කම්මටත් කියනවා පුවක් තමයි දෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ඒ සමහරු ඒ පින්නපාතේ වඩනකොට කරන්න ඕන මොකක්ද කියලා දන්නේ. ඉතින් ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලාගෙත් ඒ දුර්වලකම සමහරලාට තියෙනවා. ඇතම් ස්වාමීන් වහන්සේලා අපි දැකලා තියෙනවා පාත්‍රය අරගෙන ඒ පාත්‍රය අරගෙන යන්නේ ආහාර සම්පාදනය කරගන්න නෙමෙයි වෙන වෙන මේ අවශ්‍ය බඩු මුට්ටු හොයන්න. එතකොට දාන පූජා කරන්න හදුන්නේ ඒව නෙමෙයි ඕන මට ඕන සරප්පු දෙකක් මට ඕන මේ අහවල් උපකරණේ එතකොට දැන් මේ මෑත වුණත් ඒ වගේ යම් යම් දුර්වල පැති අපි දකිනවා පාත්‍රය අරගෙන ගිහිල්ලා යම් කාරණයකට මහජනයාගෙන් ආධාරයක් අවශ්‍ය නම් ඒක යහපත් දෙයකට නම් ඒක එකතු කරගන්න එක වරදක් නැහැ හැබැයි පාත්‍රය ගිහිල්ලා අර මුදල් නෝට්ටු ටික එකතු කරන්න පටන් ගත්තන් පස්සේ මහජනයාගේ මනසත් වෙනම පැත්තකට යනවා ඉතින් ඒ විදිහට ගිහි පැවිදි දෙපිරිස අතින්ම ඒ අර සමහර වෙලාවට ඒ අවස්ථාවේ මේක කළ යුතුයි කියලා කළාට ඒවෙන් සමාජයට ලැබෙන ආදර්ශය ටිකක් හානිදායක වෙනවා. ඉතින් එහෙම වෙනකොට දෙපැත්තෙන්ම මේ ගැටලු මතුවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි අර ඔබන්ට කිව්වා වගේ හැම වෙලාවෙම ඉතින් අර තමන්ගේ හිතේ අවස්ථාවේදී මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ තමයි අපේ මනස කොතනද තියෙන්නේ කියලා විමසා බලනු හැරෙන්න. ඉතින් අපිට 100ට 100ක්ම දේවල් හදන්න පහසු නැහැ ඉතින්. එහෙමයි. එහෙමයි සන්නා තෙරුවන් සරණයි. හැබැයි මහත්තයා තෙරුවන් සරණයි.